යුඑස් කරුණාරත්න මහත්මයා සෝපත්ම වේවා ඔබ වහන්සේ කියලා ප්‍රාර්ථනාවකින්ම මම මේක මේ ප්‍රශ්නයකටත් වඩා ඔබ වහන්සේගේ දේශනාවන් අහන්න ගත්තේ මං හිතන්නේ 2000 මුල මුල කාලේ විතර ඉඳලා ඊට පස්සේ ඔබ වහන්සේට ආරාධනාවක් කරා 2011 සම්බුද්ධ ජයන්තිය වෙලාවේදී මම එම ආයතනයේ සභාපති වෙලා හිටියා මේ මේ මේ බෞද්ධ සංගමේ එතකොට උභාන්සේ ඇහුවා මට මතකයි මොකද්ද කියන්න ඕන කියලා. එතකොට මම උභාන්සේට කිව්වා මේ රස්සාව කරන ගමන් පාරමිතා පුරාගන්නේ කෙසේද කියන මාතෘකාව යටතේ දේශනාවක් කරන්න කියලා. එතනින් තමයි මම ඔබ වහන්සේගෙන් ඒ කියන්නේ මේ ඔබ වහන්සේගේ කියන්නේ නුණ දැකගෙන අසුර පටන් ගත්තේ 2011 විතර කාලෙට. ඊට පස්සේ පොත් රස්සාවත් එක්කලා මට කාලයක් ඒක රස්සාවේ තියෙන අධික අපේ මේ වෙහෙස කර ගතියත් එක්කලා සම්බන්ධ වෙන්න බැරි වුණා තැවිලා මම මේ සෙනසුරාදා ධර්ම සාකච්ඡාවට සම්බන්ධුනේ ස්වාමීන් වහන්සේ ජූලි මාසේ ඉඳලා. පහුගිය ජූලි මාසේ. එතකොට දැනට මාස 6ක් විතර. මේ මාස 6 ඇතුළත මේ මගේ මනසේ සිද්ධ වෙච්ච විපර්යාසය. මේකේ හොඳම සර්ටිෆිකේට් එක දෙන්නේ මගේ නෝනා. ලේසි නෑ උපවාස කියන්නේ මේ නෝනෙක්ගෙන් සර්ටිෆිකේට් ගන්නවා කියන එක ලේසි පාසු කතන්දරයක් නෙමෙයි. හොඳම සර්ටිෆිකේට් එක ඒ එතුමිය තමයි දෙන්නේ. ඔයාට හරියන්නේ මේ කුකුල්පනේ හාමුදුරුවෝ කිව්වොත් තමයි. ඒ කියන්නේ දැන් මම එතනින් මම කියන්න උත්සාහ ගත්තේ ඇත්ත වශයෙන්ම ගුරුවරයෙකුගේ තිබිය යුතු ඊටාම සුවිශේෂ ලක්ෂණයක් විය යුත්තයි කියලා මට හිතෙනවා කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවොත් ඒ ප්‍රශ්නේ අහපු කෙනාගේ ඉන්න තැනින් පටන් අරගෙන ඉස්සරහට ගෙනියන එක. එතකොට බොහෝ ගුරුවරු කරන්නේ Taman දන්න න්‍යාය කෙලින්ම දානවා අර ප්‍රශ්නේ අහපු කෙනා සමහරවිට කඩාගෙන වැටෙනවා මේ මොකක්ද යකෝ මේ ඇහුවේ මේ මොකක්ද මේ කියන්නේ කියලා. ඉතින් මම ඇත්ත වශයෙන්ම ඔබ වහන්සේට নমස්කාර පූර්වකව මේ අවස්ථාවේදී මේ මේ මේක ඊටාම මේ මට කියන්න හිතේ වචන නැහැ. මේක කියන්නේ මගේ මම එදත් මං හිතන ගිය පාරත් මං වහන්සේගෙන් ඇහුවා මේ මට සමහරලාට මේක තීරුම් ගන්න බෑ මේ හිතේ තියෙන සන්තෝෂය මොන විදිය සන්තෝෂයක්ද කියලා. මං ඔබ වහන්සේට මතකත් ඇති මම මේ ඇහුවා මොකද මේ මේ විපර්යාසයට මාව වාජනය වුණේ මේ මාසහය කියලා මට හොඳටම ෂුවර් ලැබුණා. ආ. ඉස්සෙල්ල උනේ නෑ ඒක. මේක අහන්න ගත්තයින් පස්සේ අර මලකඩ කඩනවා වගේ කැඩි කැඩි කැඩි කැඩි යන ස්වභාවයක් සහ ඔබ වහන්සේ නිතරම දැන් ඔය ගොඩ දෙනෙක් කතා කරොත් කියන්නේ මේ සීලය සීලය සීලය පංචශීලය ගැනමනේ කී කී දඟලන්නේ. එතකොට සීලයෙන් නිවන් දකින්න බැරි බව අපි දැනගන්න ඕන. සීලය ඉතින් හොඳයි නරකයි මම මේ නරකයි කියනවා නෙමෙයි. නමුත් ඊට එහාට ගිහිල්ලා අපිට මේ සති සම්පජාන්නේ සිහිය සහ නුවණ ගැන නිතර නිතර කියන්න ගත්තා. ඉතින් මට ඇත්තටම මගේ මගේ මට එහෙම ප්‍රශ්නයකටම නෙමෙයි මම කතා කරේ මට පුත්තඥ පූර්වකව ඇත්ත වශයෙන්ම ඔබ වහන්සේ මේ මේ ඊයේද පෙරදාද අපි මුණ ගැහිච්ච වෙලාවෙත් අර යහළුවත් සමග දැන් එතුමත් කියාගෙන ගියේ මේ බලන්නකො දැන් දැන් ඔබාසි කියන්නේ සාමාන්‍යයෙන් ඔය සමාජයේ තියෙන ක්‍රමේ තමයි දැන් අපිත් ගෝලියෝ හදලා තියෙනවා අපි ගෝලියෝ කියන්නේ මේ මේ අපි ඉතින් මේ ඉංජිනේරු පැත්තෙන් ගෝලියෝ හදලා තියෙනවා එතකොට ගුරු ගුරුවරුන්ට අපි බලන්නේ මොකද හොඳම හොඳම ඉංජිනේර කෙනෙක් හිටියොත් මිනිහව දාගන්න අපේ මල්ලට හැබැයි ඕක නෙමෙයි කරන්න ඕන ගෝලයා කියන්න ඕනේ මෙන්න මෙයා තමයි මගේ නියම ගුරුවරයා කියලා හැබැයි අද සිද්ධ වෙන්නේ සමාජේ කවුරු හරි හොඳ මිනිස්සු ටිකක් ඉන්නවනම් එයත් මගේ ගෝලයා එයත් මගේ ගෝල. ඕක ගුරාට කියන්න අයිතියක් නැහැ. ඕකේ අයිතිය තියෙන්නේ ගෝලයාට. ගෝලයා තමයි කියන්න ඕනේ මෙයා මගේ ගුරුවරයා මෙයා මගේ ගුරුවරයා කියලා. හැබැයි අද සමාජේ සිද්ධ වෙන්නේ හොඳ මිනිස්සු ටිකක් අල්ලගෙන කොහේ හරි ඉන්න නම් ප්‍රසිද්ධ ආ මෙයාත් මගේ ගෝලයා මෙයාත් මගේ ගෝලයා ආදී වශයෙන් දෙපර බාන. ඉතින් ඒ ඒ මේ මේ සමාජයේ තියෙන ඉතින් දේවල් කෙසේ හෝ මට ඔබ වහන්සේට ඉතින් අත්ත වශයෙන්ම කියනවා නම් මම එකයි සුවපත් වේවාම කියන්නේ පුළුවන් තරම් කාලයක් මේ වැඩසටහන ඉස්සරහට ගෙනියන එකෙන් ඇත්ත වශයෙන්ම තියෙන මේ අපේ තියෙන මලකඩ ඔළුව වල දාගෙන තියෙන මේ දේවල් කැඩි කැඩි ගිහිල්ලා අනිත් එක ඉවසීමක් ඇතුව නිවන් දකින්න යන්න පුරුදු වෙන්න කියන දේ ඔබ වහන්සේගේ දේශනාවලින් නිතරම කියනවා. ඉවසන්න මේ නිවන් දකින්නත් ඉවසිල්ලක් නැහනේ. මේක හෙට යන්නට යන්න හදන්නේ ඉතින්. ඉතින් ඒ වගේ අර ඔබ වහන්සේ කියන ඊටාම ප්‍රායෝගික සහ ඒ ආකර්ශනීය විදියට වචන හසුරුවන එක වුණත් ඇවිල්ලා මං දකිනවා ගුරුවර මේ කාලේ බය නැතුව අපි ඕන කෙනෙක්ට කට ඇරලා කියන්න පුළුවන් ගුරුවරයෝ ගුරුවරු හොයන අය හරියට ඉන්නවා ස්වාමීන් වහන්සේ මේ සමාජේ. බය නැතුව කියන්න පුළුවන් කුකුල්පනේ ආම්දුරවංග ගුරුවරයා වශයෙන් තියාගන්න. උන්වහන්සේ දැනගන්න ඕනේ ඒක. ඒක ඉතින් එයා දැනගන්න ඕන මේකා තමයි මගේ ගුරුවරයා කියලා. හරි ස්වාමීන් වහන්සේ ඉතරයි මට කියන්න තියෙන අනේ නැවත වාරයක් මම කියනොත් ඒ ඔබ වහන්සේට තෙරුවන් සරණයි ඔබ වහන්සේ සුවපත්ම වේවා දීර්ඝ කාලයක් මේ වැඩසටහන ලෝකයේ මේ බොහෝ දෙනාගේ හිතසුව හිත වැඩ පිණිස පවත්වා ගැනීමට යන්න සහ මේකට ආධාර උපකාර කරපු මේ සියලුම දෙනාට නංගිලා මල්ලිලා වෙන්න ඇති බොහෝ දෙනෙක් මං හිතන්නේ මං ටිකක් වයසින්ද ඒ සියලුම දෙනාට අනේක වාරයක් ස්තුතියි කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි දැන් ඔබතුමාගේ ඇගීමට කෘතඥ වෙනවා ඒ වගේම මේ හිතින් ලබන නව වර්ෂය තුල ඔබතුමාටත් වඩාත් මේ ධර්මය තුළ පුහුණු වෙන්නට වඩා ශක්තිමත්ව ධර්මානුධර්ම ප්‍රතිපත්තිෙහි යෙදෙන්නට අවශ්‍ය කාය ශක්තිය, චිත්ත ශක්තිය, ඥාන ශක්තිය වඩාත් වර්ධනය වේවා කියලා අපිත් ආශිර්වාද කරනවා. ඊළඟට ආනන්ද මාහිම්කන්ද මහත්මයා